من دان نفسه وعمل لما بعد الموت والعاجز من اتبع نفسه هواها وتمنى على الله أو كما قال صلى الله عليه وآله وسلم සියලු ප්‍රශංසා ලොව මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ට වූ සර්ව බලධාරී අල්ලාහ්කු සුබහානහු වතාලාටම හිමිය සලාම් නැමැති කරුණාවද සලාත් නැමැති ශාන්තියද أحمد المجتبى سيد القونين خاتم النبيين حضرت محمد مصطفى සල්ලල්ලාහු අලහි වාලිහි වසල්ලම් තුමාණන් හටද එතුමාණන්ගේ ජීවිතය සම්පූර්ණ වශයෙන්ම අනුගමනය කරපු උතුම් වූ සහාබා වරුන්ටද සාබිඋන් වරුන්ටද තබඋ සාබියින් වරුන්ටද ක්‍යාමත් නැමැති අවසාන දිනේ දක්වා එතුමාණන්ගේ ජීවිතය අනුගමනය කරන සියලු දෙනාටම ඇති වේවා අල්ලාහ් සුබ්හානහු වතාලා කුමන දේවල් අපගේ ජීවිතයට ගන්නා ලෙස අනකර තිබෙනවාද? එවැනි දේවල් අපේ ජීවිතයට ගන්නා ලෙසත් අල්ලාහ් සුබ්හානහු වතආලා කුමන දේවල් අපගේ ජීවිතයෙන් වළක්වා ගන්නා ලෙස පවසා තිබෙනවාද? එවැනි දේවල් සම්පූර්ණ වශයෙන්ම වළක්වා ගන්නා ලෙසත් ප්‍රථමයෙන්ම මාහට පසුව ඔබලාටත් වසියත් කරගන්නෙමි. ගෞරවනීය සහෝදරනෝ ඇදීතියනි රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතආලා මේ විශ්වයේ මවලා මේ විශ්වයේ තිබෙනා වූ සියලුම වස්තුන් අල්ලාහ් සුබ්හානහු වතාලා මවලා මේ මිනිස් සංහතියවත් රබ්බුල් රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතාලා මවලා මේ මිනිස්යාට යුතු කෙටි කාලන ජීවිතයක් සකස් කරලා රබ්බුල් ආලමින් අල්ලාහ් මේ විශ්වයට යවලා තියෙනවා ಪರಿಶುದ್ಧ කුරාන්නක මගින් රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතාලා විවරණය කරනවා අල්ලාහුල් ලදී ඛලකස් සමාවාති වල් අර්ද وما بينهما في ستة أيام ثم استوى على العرش الله ඔහු කෙබඳු කෙනෙක්ද خلق السماوات والأرض මේ අහස් තලයන් මේ පොළොව තලයන් වල අධිපති අල්ලාහ් සුබ්හානහු වතාලා වමා බයිනහුමා මේ අහස් තලයන් වල මේ පොළොව තලයන් වල තියෙන මේ සියලුම වස්තුන් වල අධිපති අල්ලාහ් සුබ්හානහු වතාලා මවලා දවස් 6කින් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ සෑම දෙයක්ම නිර්මාණය කරලා ಹುಮ್ಮಸ್ತವ ಅಲಲ್ ಅರುಷ್ ಅಲ್ಲಾಹಕ್ಕೂ ಸುಬಹಾನವ ಆಲ ಒಹುಗೆ ಅರುಷ್ಯಕ್ಕೆ ಅಲ್ಲಾಹ್ ಸದಾ ತನಿಖೆ ಹಾಕಿರಪಟ್ಟುನು ಗೌರವೀಯ ಸಹೋದರನ ವೆಡಿಹಿತಿಯಲ್ಲಿ ಮನುಷ್ಯಯಾಟ ಶ್ಯಾಮ ಅವಶ್ಯತಾವ್ಯಾತ್ಮ ರಬ್ಬುಲಾಲಮಿನ್ ಅಲ್ಲಾಹಕ್ಕೂ ಸುಬಹಾನವ ಆಲ ಒಹುಗೆ ದಿಶಾವೆಣ್ಣೆ ಮನುಷ್ಯಾಟ ಅಲ್ಲಾಹ ಸಂಪೂರ್ಣ ಕಲ್ಲದಿ ರತಿಯಲ್ಲಿ ಪರಿಶುದ್ಧ ಪುರಾಣಕಮಗಿನ್ ರಬ್ಬುಲಾಲಮಿನ್ ಅಲ್ಲಾಹಕ್ಕೂ ಸುಬಹಾನವ ತಾಲ ಪೆಹದಿಲಿ ಕರ್ನವ قل اللهم مالك الملك تؤتي الملك من تشاء وتنزع الملك ممن تشاء وتعز من تشاء وتذل من تشاء بيدك الخير إنك على كل شيء قدير تولج الليل في النهار وتولج النهار في الليل وتخرج الحي من الميت وتخرج الميت من الحي وترزق من تشاء بغير حساب නබිතුමනි ඔබ පවසන්න සෑම පාලකයන්ගෙන්ම අති විශිෂ්ට පාලකයා අල්ලාහ් සුබ්හානහු වතාලා පමණයි. ඔහු කැමැති වූ කට්ටියට පාලනය ලබා දෙනවා. ඔහු අකමැති වූ කට්ටියගෙන් පාලනය ගලවලා ගන්නවා. ඔහු කැමැති වූ කට්ටියව ගෞරවයට පාත්‍රය කරනවා. ඔහු අකමැති වූ කට්ටියව අගෞරවයට පාත්‍රය කරනවා. දහවල ඇතුළත රාත්‍රිය ඇති කරන්නෙත් ඔහු තමයි. රාත්‍රිය ඇතුළත දහවල ඇති කරන්නෙත් ඔහු තමයි. පණ ඇති එක වස්තුවක් පණ නැති එක වස්තුවක් හැටියට පරිවර්තනය කරන්නෙත් ඔහු තමයි. පණ නැති එක වස්තුවක් පණ ඇති එක වස්තුවක් හැටියට පරිවර්තනය කරන්නෙත් ඔහු තමයි. وترزق من تشاء بغير حساب මේ විශ්වයේ ඉන්න මේ මුළු මිනිස් සංහතියටම කිසිම ප්‍රශ්න විමසමකින් තොරව සෑම අවශ්‍යතාවයක්ම සපුරලා දෙන්නේ අල්ලාහ් පමණයි කියන එක නබිතුමනි ඔබ මේ මිනිසුන්ට පවසන්න කියලා පරිශුද්ධ කුරාන් එක මගින් රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතාලා විවරණය කරනවා. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මේ ස්ථානයේට අපි නොයෙකුත් අවස්ථාවන් වල ඉන්න පිරිසක් අපි එක්රොක් වෙලා ඉන්නේ. උගතුන් ඉන්නවා, නූගතුන් ඉන්නවා, පොහොසතුන් ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, ඒ වගේම ලෙඩ්ඩුන් ඉන්නවා, ශරීර සම්පන්න ජීවිතයක් ගත කරන පිරිසක් ඉන්නවා. අපි සියලු දෙනාම මේ ස්ථානයට එක්රොක් වෙලා ඉන්නේ කුමක් සඳහාද? අපගේ ජීවිතය අපගේ ඉදිරියට ඉන්නා වූ එක් එක් විනාඩියක්ම එක් එක් රහවලක්ම එක් එක් දහවලක්ම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආදරයේ යෙදිලා කෙසේ ජීවත් වෙන්නට ඕනේ කියන එක දැනගැනීමට යුතු එක ස්ථානයක් හැටියට රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මජ්ලිස් එක මේ ස්ථානය අල්ලාහ්පත් කරලා තියෙන්නේ. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි අල්ලාහ් මේ ලෝකෙ මැව්වම විනාශ කිරීම සඳහා තමයි. මේ ලෝකෙ අල්ලාහ් මවලා තියෙන්නෙම මේක නැති කිරීම සඳහා තමයි. මේ ලෝකේ මවලා මේ ලෝකෙ තිබෙන වස්තුන් මේ සෑම දෙයක්ම අල්ලාහ් මවලා තියෙන්නේ සම්පූර්ණ වශයෙන්ම විනාශයටපත් කිරීම සඳහා. පරිශුද්ධ කුරාන් එක මගින් රබ්බුල් ආලමින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා කුල්ලු මන් අලයිහා ෆාන් වයබකා වජහු රබ්බික දුල් ජලාලි වල් ඉක්රාම් අපිට ඇහැට පේන දේවල් ඇසට නොපෙනෙන දේවල් අපේ බුද්ධියට වැටහෙන දේවල් අපේ බුද්ධියට වැටහෙන්නේ නැති දේවල් මේ සෑම දෙයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා කුල්ලු මන් අලයිහා ෆාන් මේ සෑම දෙයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා විනාශයටපත් කරනවා වයබකා වජහු රබ්බික දුල් ජලාලි වල් ඉක්‍රාම් ගෞරවාන්විත සදාතනිකයා වූ මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ට වූ ਸਰව බලධාරී අල්ලා පමණයි ඉතුරු වෙන්නේ. අල්ලා හැරෙන්නට වෙන කවුරුත්ම ඉතුරු වන්නේත් නැහැ. අල්ලා පමණයි සදාතනිකයා. පරිසුද්ධ කුරාන් එකමකින් අල්ලා පැහැදිලි කරනවා. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මේ මිනිස්යාට යුතු සෑම අවශ්‍යතාවයක්ම අල්ලාහ සපුරලා දීලා තියෙන්නේ. අද මේ භූමිය මේ පොළව අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිස්යාට ලබා දීලා මේ පොළව තුලින් අල්ලාහ් පිට කරන දේවල් අද මේ මිනිස්යා ඒ දේවල් හොයාගෙන අලුත් අලුත් දේවල් අලුත් අලුත් දේවල් අද සෑම මිනිසෙක්ම හොයා ගන්නවා නොයෙකුත් දේවල් විද්‍යාත්මික තුලින් මිනිස්යා අද හැම දෙයක්ම හොයා ගන්නවා ගෞරවනීය සහෝදරනි කොච්චර අලුත් දේවල් හොයාගත්තත් කොච්චර විශිෂ්ට දේවල් හොයාගත්තත් ඒ සෑම දෙයක්ම සදාතනික නැහැ ඒ සෑම දෙයක්ම සදාතනික නැහැ. අල්ලාහ පමණයි සදාතනිකයා. අල්ලාහ පමණයි සදාතනිකයා. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි, අපි සියලු දෙනාම අල්ලාහගේ ඉදිරිපිට ගිහිල්ලා ඉන්නට ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, උගතුන් හෝ වේවා නුගතුන් හෝ වේවා, පොහසතුන් හෝ වේවා දුප්පතුන් හෝ වේවා, මොන තරාතිරමක ලෝකේ ජීවත් වුණත් මේ මුළු මිනිස් සංහතියම අල්ලාහගේ ඉදිරිපිට ගිහිල්ලා ඉන්න තමයි ඕනේ. ඒ අල්ලාහගේ ඉදිරි ඉදිරිපිට ගිහිල්ලා අපි ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාවේදී අපි ඊ타මත්ම සතුටෙන් ඊ타මත්ම වින්දනාකාරී විදියට අල්ලාහක සුබ්හානහු වතාලා ඉදිරිපිට ගිහිල්ලා ඉන්නට ඕනේ. එය සකස් කිරීමට යුතු ජීවිතයක් හැටියට තමයි මේ ලෞකික ජීවිතය අල්ලාහක සුබ්හානහු වතාලා ලබා දීලා තියෙන්නේ. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි අපිටත් වඩා ශරීර සම්පන්න අපිටත් වඩා ඊ타මත්ම ධෛර්යය අපිටත් වඩා ඊ타මත්ම ජීවන කාලක් වැඩිම ජීවත් වුණ කට්ටියක් හිටියා. ආත් සමුත් නැමැති එම ගෝත්‍රයේ කට්ටිය ඒගොල්ලන් කඳු හාරලා Tamanගේ ගෙවන් තුල ගිහිල්ලා නවාතැන් ගත්තා. නමුත් ගෞරවනීය සහෝදරනේ සෑම දිනෙකම අද කබර් එකේ ඉන්නේ. ඊ타මත්ම ලොකු ලොකු පාලකයින් ෆිරාවුන් හාමාන් කාරුන් නැමැති මේ විශිෂ්ට පාලකයින් ඔවුනුත් අද නිරතුරුවෙන් නෑ ඔවුනුත් කබුර් එකේ තමයි ඉන්නේ. මේ සෑම දෙනාම ලෝකේ දුන්න ජීවිතය ජීවත් කරලා අවසන් වෙලා කබර් එකේ ඉන්නවා කියාමත් එක බලාපොරොත්තු වෙන. දැන් අපිට අල්ලාහ් මේ සමූහයේ මේ ජීවිතය අල්ලාහ් ලබා දීලා තියෙන්නේ. අපිත් මේ ජීවිතය අවසන් කරලා ඒ කියාමත් නැමැති දවස වෙනතුරු අපිත් බලා හිටින්න තමයි ඕනේ. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි ඒ සියලු දෙනාම මේ ලෝකේ කොච්චර වස්තුන් තිබ්බත් කොච්චර බලය තිබ්බත් කොච්චර පාලනය තිබ්බත් ඒ ඒ කාලේ අවුරුදු 3500කට පෙර රෝම් ෆාර්ස් ඉතාලියක හිතුවා අපිටත් වඩා අපිව ඉක්මවන්නට කවුරුත් නැහැ කියලා අවුරුදු 3500කට ඉස්සෙල්ලා රෝම් ෆාර්ස් එක හිටියා. අද ඇමරිකාව හා ඊශ්‍රායලය හිතාගෙන ඉන්නවා අපිව ඉක්මවන්නට කවුරුත් නැහැ කියලා. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි මේ වගේ හිතපු කට්ටිය ඔක්කොම අද කබර් එකේ ඉන්නේ. අද සොහොන් පිටියට ගිහිල්ලා ඉන්නේ. කවුරුත් බැලන්ස් නැහැ. ඒගොල්ලන්ගේ හිස්සියක විතරයි බැලන්ස්. අල්ලාහ පමණයි සදාතනිකයා. මේ තමයි සත්‍ය. පිළිගත්තා හෝ නොපිළිගත්තා. මිනිස්යාගේ බුද්ධියට වැටුණා හෝ නොවැටුණා. මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ඨ වූ ਸਰව බලධාරී අල්ලාහ පමණයි. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, ක්‍යාමත් එක දිනේදී මේ මුළු මිනිස් සංහතියවම ආදම් අලහි සලාතු වස්සලාම් තුමාලන්ව පටන් මේ විශ්වයට යන අන්තිම මිනිස්යාව දක්වා අල්ලා එක්රොක් කරලා එක ප්‍රශ්නයක් අල්ලා විමසයි මේ මිනිස්යාගේ මේ මුළු මිනිස් සංගතියකින්ම ආදම් අලහි සලාතු වස්සලාම් තුමාලන් පළවෙනි මිනිස්යා ඉඳන් මේ විශ්වයට එන්න යන අන්තිම මිනිස්යාව දක්වා අල්ලා එක්රොක් කරලා එක ප්‍රශ්නයක් අල්ලා විමසයි එය කුරාන් එකේ අල්ලා පැහැදිලි කරනවා යා අයියෝහල් ඉන්සා මා ගර්රක බිරබ්බිකල් කරීම් الذي خلقك فسواك فعدلك في أي سورة ما شاء ركبك qiyamataka දිනේදී අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මුළු මිනිස් සංඝතියම එක්රොක් කරලා එක ප්‍රශ්නයක් අල්ලාහ් විමසයි යා අයියුහල් ඉන්සාන් අහෝ මිනිස්යානනි මා ගර්රක බිරබ්බිකල් කරීම් මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ට වූ ਸਰව බලධාරී අල්ලා අල්ලාහගේ මතකේ නම් ඔබ කුමක්ද මේ ලෝකේ රැවටුවේ කියලා අල්ලා ප්‍රශ්න කරයි. මා ගර්රක බිරබ්බිකල් කරීම් අල්ලාහගේ මතකේ නම් ඔබ කුමක්ද මේ ලෝකේ රැවටුවේ කියලා අල්ලා ප්‍රශ්න කරයි. අල්ලදී ඔහු කෙබඳු කෙනෙක්ද යත් ඛලකක අපිව මේ ලෝකෙට බිහි කරේ අපිව මේ ලෝකෙට බිහි කරලා සෑම අවශ්‍යතාවයක්ම සපුරලා දුන්නේ අල්ලා. ෆසවාක අපිව පිළියෙල කරෙත් අල්ලාහ් සුබ්හානහු වතාලා. ෆඅදල අපිව කෙලින් කරෙත් අල්ලාහ් සුබ්හානහු වතාලා. මවගේ කුස තුල ඉන්න අවස්ථාවේදී දෙකද තුනට නැමිලා ඔළුව හරව ගන්නට බෑ. අත් දෙක දික් හරින්නට බෑ. කකුල් දෙක දික් හරින්නට බෑ. අල්ලාහ් කියනවා ෆඅදල අපි තමයි ඔයගලන්ව කෙලින් කරේ. في أي سورة ما شاء رقبك ඔබලාට කියලා එක ස්වરૂපයකින් ඔබලාව මේ ලෝකෙට පත් කරෙත් අපි තමයි. මේ සෑම දෙයක්ම කරපු රබ්බුල් ආලමීන් අල්ලා අල්ලාහගේ මතකේ නම් ඔබ කුමක්ද මේ ලෝකේ රැවටුවේ කියලා අල්ලා ප්‍රශ්න කරයි. අල්ලාහගේ මතකේ නම් ඔබ කුමක්ද මේ ලෝකේ රැවටුවේ? ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි, මිනිස්යාට යුතු අවශ්‍යතාවයන් අල්ලා හොඳින් දන්නවා. ඒ මිනිස්යාට යුතු අවශ්‍යතාවයන් අල්ලා සපුරලා දෙනවා. නමුත් මේ හිත අපේ මනස අල්ලාහුව හැරෙන්නට වෙන කාටවත්ම දෙන්නට බෑ. මේ සිත තුළ තියෙන්නට ඕන එකම එක ආදරය අල්ලාහ පමණයි. මේ සිත තුළ අපි කෙනෙක්ට දෙනවා නම් එය දෙන්නට ඕනේ අල්ලාහ හැරෙන්නට වෙන කාටවත් මේ සිත තුළ ආදරයක් ඇති කරගන්නට බෑ. Tamanගේ බිරිඳගේ ආදරයක් සිත තුළ තියාගන්නට බෑ. Tamanගේ දූ පුතුන්ගේ දෙමව්පියන්ගේ වස්තුන් වල ආදරයක් කිසිම දෙයක් සිත තුළ ඇති කරගන්නට බෑ. එහෙම මිනිස්සේ සිත තුළ මේ ලෞකික වස්තුන් වල ආදරය ඇති කරගත්තද ඒ මිනිසයා නියත වශයෙන්ම ලෞකික ජීවිතයේ ඊ타මත්ම දුක ඒ වගේම කම් කටළු වලට මැද ඊ타මත්ම දුගී සම්පන්න ජීවිතයක් තමයි ගත කරන්නේ කිසිම සැකයක් නැහැ. ගෞරවනීය සහෝදරනි සත්‍ය ජීවිතය අල්ලාහගේ ආදරය අපේ සිත තුළ ඇති කරගන්නට ඕනේ. මේ සිත කතරම් විශාලද මේ මුහුදකට වඩා විශාල සිතක් අල්ලාහ අපිට ලබා දීලා තියෙන්නේ. අල්ලාහ් සුබ්හානහු වතාලා කුරාන් එක මගින් පැහැදිලි කරනවා වජඅල ලකුමු සම්අ වල් අබ්සාර වල් අෆ්හිදා කලීලම් මා තෂ්කුරුන් අපි ඔබලාට අහන්නට යුතු ශ්‍රවණය ලබා දීලා තියෙනවා බලන්නට යුතු බැල්මක් අපි ලබා දීලා තියෙනවා සිතන්නට යුතු සිතක් අපි ලබා දීලා තියෙනවා කලීලම් මා තෂ්කුරුන් ඔගොල්ලන් පොඩ්ඩක් හරි අල්ලාහට අල්ලාහට ස්තුතිවන්ත පුද්ගලයන් හැටියට වෙන්නේ නැද්ද කියලා අල්ලාහ් කුරාන් එක මගින් පැහැදිලි කරනවා ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මේ සිත තුළ ඇති කරගන්නට ඕනේ ආදරය අල්ලාහගේ ආදරය. කුතුබුල් අක්තාබ් අල්ලාමා ෂේඛ් රෆීක් දාමත් බරකාතුම් තුමාලන් පවසනවා a man is not his own. He is the product. Production of the producer. The almighty eternal one. Man provided with all he needs. Air, water, sunlight, food, knowledge, first of all body and soul. How wonderful man forgets his creator. A man is not his own. මනුෂ්‍යයා කියන්නේ මනුෂ්‍යයාට අයිති කෙනෙක් නොවේ. He is the product. මනුෂ්‍යයා කියන්නේ එක නිෂ්පාදනයක්. Production of the producer. මේ ලෝකෙට හැම දෙයක්ම නිෂ්පාදනය කරන the almighty eternal one. මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ට වූ සදාතනිකයා වූ සර්ව බලධාරී අල්ලා අල්ලාහගේ එක නිෂ්පාදනයක් තමයි මේ මිනිස්සයා. man provided with all he needs. මිනිස්සයාට යුතු සෑම දෙයක්ම අල්ලාහගේ දිශාවෙන් නම් අල්ලාහ මේ මිනිස්සයාට සම්පූර්ණ කරලා හමාරයි. මිනිස්සයාට යුතු සුළඟ අල්ලාහ ලබා දීලා තියෙනවා. මිනිස්සයාට යුතු සූර්යව අල්ලාහ සුබ්හානහු වතාලා ලබා දීලා තියෙනවා. මිනිස්සයාට යුතු වතුර අල්ලාහ සුබ්හානහු වතාලා ලබා දීලා තියෙනවා. මිනිස්සයාට යුතු දැනුම අල්ලාහ සුබ්හානහු වතාලා ලබා දීලා තියෙනවා. first of all body and soul මේ හැම දෙයකටම පෙර මේ මිනිස්යාට හිතු ආත්මය හා මේ ශරීරය අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දීලා තියෙනවා. How wonderful man forgets his creator. නමුත් මොන පුදුමයක්ද මේ හැම දෙයක්ම ලබා දුන්න මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ ඒ අත්‍යුත්කෘෂ්ඨ වූ ਸਰව බලධාරී අල්ලා අල්ලාහ් වද මිනිස්යා අමතක කරලා ජීවත් වෙනවා. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආදරයෙන් යෙදුනොත් අල්ලාහගේ ආදරයට පමණක් මේ සිත අපි දුන්නොත් අපි මේ සිත තුළ ඇති කරගන්නට ඕන එකම එක ආදරය අල්ලාහගේ ආදරය පමණයි. මන්දයත් සදාතනිකේ අල්ලාහ පමණයි. සදාතනිකේ අල්ලාහ පමණයි. වෙන කිසිම දෙයක් නැහැ. වෙන කවුරුත්ම නැහැ. අල්ලාහ පමණයි සදාතනිකය. ගෞරවනීය සහෝදරනි, ඒ සදාතනිකය ඉදිරිපිට ගිහිල්ලා අපි ඉන්නට අපි මේ ලෞකික ජීවිතයේ අපේ සිත තුළ අල්ලාහගේ ආදරය ඇති කරගන්නට ඕනේ. මුළු විශ්වයේ ඉන්න මේ අපේ කාලේ ජීවත් වෙන මේ කෝටි 770ටම අපේ කාලේ ජීවත් වෙන මේ ලෝකේ ඉන්න කෝටි 770ටම හැම ප්‍රශ්නයකටම යුතු එකම එක විසඳුමයි තියෙන්නේ. හැම ප්‍රශ්නයකටම දුකට යුතු ප්‍රශ්නයකට යුතු පරීක්ෂාවට යුතු එකම එක පිළිතුරයි තියෙන්නේ love of Allah solution to world. love of Allah solution to world. මේ මුළු විශ්වයටම මේ මුළු මිනිස් සංහතියටම හැම ප්‍රශ්නයකට යුතුම එකම එකම පිළිතුරයි තියෙන්නේ අල්ලාහගේ ආදරය පමණයි. ඒ අපිත් ලබා ගන්නට ඕනේ. අපේ ගෙදර ඉන්න ගැහණුන්ටත් ඒක කියලා දෙන්නට ඕනේ. මේ විශ්වයේ ඉන්න සම කාම කෙනාටම මේක ලැබෙන්නට ඕනේ කියන එක අපි ආසා තියන්නට ඕනේ. අපේ ජනයින්ටත් මේක ලැබෙන්නට ඕනේ කියන එක අපි ආසා තියන්නට ඕනේ. අපි ආසා වෙන්නට ඕනේ ඒ වෙනුවෙන් අපි උත්සාහ කරන්නටත් ඕනේ. ගෞරවනීය සහෝදරනේ වැඩිහිටියනි අපේ දාවුවත් එක අපගේ ඉබාදත් එක අපගේ සම්පූර්ණ ජීවිතේම අල්ලාහගේ ආදරයට පමණක් සිත තුළ නැඹුරු කරගෙන අල්ලාහගේ ආදරය පමණක් සිත තුළ යත් කරගෙන අපගේ දහවත් එක අපගේ ඉබාදත් එක අපගේ සම්පූර්ණ ජීවිතේම අල්ලාහගේ ආදරයෙන් වින්දනයකින් කරන්නට ඕනේ. අල්ලාහගේ ආදරයෙන් යුතු වින්දනයකින් කරන්නට ඕනේ. අල්ලාහගේ ආදරයට පමණක් මේ සිත මිනිස්සයා දුන්නායින් පස්සේ සම්පූර්ණ තනසීම කියන්නේ කුමක්ද කියන එක. මේ ජීවිතය කියන්නේ කුමක්ද කියන එක. මිනිස්සයා කවදද වටහාගන්නේ මේ සිත ඇතුළත අල්ලාහගේ ආදරය ජත් කරගත්තාම පස්සේ තමයි මේ මිනිස්සයාට වැටහෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද. වින්දනය කියන්නේ කුමක්ද? තනසීම කියන්නේ කුමක්ද? සන්තෝෂය කියන්නේ කුමක්ද කියන එක වටහා ගන්නට පුළුවන් මිනිස්සයාට තමන්ගේ අධ්‍යාත්මික තමන්ගේ සිත තුළ අල්ලාහගේ ආදරය ඊටාත්ම බරින් ඇති කරගන්නට ඕනේ. අල්ලාහගේ ආදරය හැරෙන්නට වෙන කාටවත් මේ සිත තුළ ඉඩ දෙන්නට බෑ. කුරාන් එකේ අල්ලාහ පැහැදිලි කරනවා කුල් නබිතුමනි ඔබ පවසන්න ඉන් කාන ආබාඋකුම් වා අබ්නාඋකුම් වා ඉඛ්වානුකුම් වා අස්වාජුකුම් වා අසීරතුකුම් වා අම්වාලුන් ඉක්තරස්තුමූහා وتجارة تخشون قصادها ومساكن ترلونها أحب إليكم من الله නබිතුමයි ඔබ පවසන්න තමන්ගේ දෙමව්පියන්ටත් වඩා තමන්ගේ දූදරුවන්ටත් වඩා තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් වඩා තමන්ගේ බිරින්දෑවරුන්ටත් වඩා තමන්ගේ ඥාතීන් අසල් වැසියන්ටත් වඩා තමා එක්කවු කරලා තියෙන තමන්ගේ ධනයටත් වඩා කුමන ව්‍යාපාරයක අලාභයක් එයි කියලා බය වෙනවද? එවැනි ව්‍යාපාරයකටත් වඩා. "ව මසාකිනු තරලවුනහා" ඔබලාගේ සිත් කැමති ඔබලාගේ ඉඩම් කඩම් වලටත් වඩා අහබ්බ ඉලයිකුම් මිනල්ලා අල්ලාහගේ ආදරය සිත තුළ බර කරගන්නට ඕනේ නැඹුරු කරගන්නට ඕනේ මේ සිත තුළ අල්ලාහගේ ආදරය පමණක් ඇති කරගන්නට ඕනේ අල්ලාහගේ ආදරයට පමණයි මේ සිත දීලා තියෙන්නේ සිත දීලා තියන්නේ අල්ලාහ්ව ආදරය කරන්නට පමණයි. අල්ලාහ් තුල ප්‍රේමයේ යෙදෙන්නට පමණයි. මේ සිත තුල වෙන කවුරු කවුරුවට ප්‍රේමය කරන්නට හෝ වෙන කාටවත් මේ සිත දෙන්නට නෙමෙයි අල්ලාහ් සිත දීලා තියෙන්නේ. මේ සිත තුල අල්ලාහ්ගේ ආදරය පමණයි ඇති කරගන්නට ඕනේ. අල්ලාහ්ගේ ආදරය හැරෙන්න වෙන කවුරුවත් ඇති කරගන්නට බෑ. ඒක තමයි රාබියතුල් බසරියා රහමතුල්ලාහි අලෛහා එතුමිය එතුමිය මුනාජාත් අල්ලාහ් සුබ්හානහු වතාලත් එක්ක මුනාජාත් කරද්දී මුසල්ලා එකේ ඉඳන් දුආ ඉල්ලයි ප්‍රාර්ථනා කරයි ලයිතක තහලු වල් අයියාමු මරීරා وليتك ترضى والأنام غلاب وليت الذي بيني وبينك عامر وبيني وبين العالمين خراب ලයිතක තහලු වල් අයියාමු මරීරා යා අල්ලා කොච්චරද දවස් තිබෙනවා යා අල්ලා නමුත් ඒ හැම දවසක්ම තිත්තයි ඒ තිත්තත් යා අල්ලා ඔබ හිත තුල ඉන්න නිසා මට ඒක ඊටාත්ම රසවත් විදියට වෙනවා යා අල්ලා සමහර අවස්ථාවන් තිත්තයි අපිට නමුත් අල්ලා හිත තුල ඉන්නකොට ඒක රසවත් හැටියට වෙනවා ليتك تحلو والأيام مريرا وليتك ترلى والللام غلاب وليت الذي بيني وبينك عامر وبيني وبين العالمين خراب يا الله ඔබහා මා අතර මම කිසිම දෙයක් තියන්නේ නෑ යා අල්ලා. ඔනකුම් එනකුම් නඩුවන ඔණ්ඩේ මේ වෙච්ච මාතෙන් යා අල්ලා. யா அல்லாஹ் ඔබහා මා අතර කිසිම දෙයක් නෑ யா அல்லாஹ். யால எனக்கும் உனக்கும் ஈகிற தொடர்பு சீராகிறதுக்கு இந்த உலகத்தில் இருக்கக்கூடிய தொடர்புகள் எல்லாம் மண்ணோட மண்ணா போனாலும் எனக்கு பிரச்சனை இல்லையா அல்ல எனக்கும் உனக்கும் ஈகிற தொடர்பு சீராகணும் யா அல்ல மட்டை ஒபட்டை තියෙන ඒ සම්බන්ධය යා අල්ලා හරි වෙන්නට ඕනේ ඒ ඒ ඒ ඒ නිසා යා අල්ලා මේ ලෝකේ තිබෙන හැම දෙයක්ම යා අල්ලා විනාශ වෙලා ගියක් මට ප්‍රශ්නයක් නෑ යා අල්ලා. මේක සිත තුලින් ඇති වෙන්නට ඕන දෙයක්. බාහිරව නෙමෙයි. මිනිසයා බාහිරව නෙමෙයි අභ්‍යන්තරව ඇති කරගන්නට ඕන දෙයක්. අභ්‍යන්තරව Tamanගේ සිත තුලින් අල්ලාහත් එක්ක කතා කරන්න ඕන දෙයක්. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මන්දයත් මේ ශරීරය මේ ශරීරය මේක පොළොවට යන දෙයක්. අපේ ආත්මය හා අපේ හිත මේ තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඉදිරිපිට ගිහිල්ලා ඉන්නට ඕනේ. ඒ තමයි ඉබ්‍රාහීම් අලයිහි සලාතු වස්සලාම් තුමාණන් ඒ ප්‍රාර්ථනා කරපු දුආ එක අල්ලාහ් කුරාන් එකේ කියලා පෙන්නනවා. ලා තුහ්සිනි යෞම යුබ්අතුන් يوم لا ينفع مال ولا بنون إلا من نسى الله بقلب سليم يا الله لا تخزني يوم يبعثون يا الله قيامتك දිනේදී يا الله මාව ලැජ්ජාවට පත් කරන්න එපා يا الله ඉබ්‍රාහිම් අලයිහිස්ලාම් අහන දුවා එක. යා අල්ලා ඛියාමත් එක දිනේදී යාලා මාව ලැජ්ජාවටපත් කරන්න එපා යා අල්ලා. يوم لا ينفع مال ولا بنون إلا من نسى الله بقلب سليم يا الله මගේ දූ දරුවන් හෝ මගේ මේ ධනය හෝ ඒ ඛියාමත් නැමැති ඒ දවසේ අල්ලා ප්‍රයෝජනයක් දෙන්නේ නැහැ යා අල්ලා. ඉල්ලා මන් නසල්ලාහ බිකල්බින් සලීම් මගේ පරිශුද්ධ වූ මගේ ආත්මය මගේ සිත හැරෙන්නට වෙන කිසිම දෙයක් මට ප්‍රයෝජනයක් දෙන්නේ නැහැ යා අල්ලා. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි ඉබ්‍රාහීම් අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන් අල්ලාහගේ ආදරයේ ඊ타මත්ම සමීපවත්ම පුද්ගලයා. ඊ타මත්ම අල්ලාහගේ ඛලීලුර් රහ්මාන් අල්ලාහගේ ඛලීල් හැටියට අල්ලාහ සුබ්හානහු වතාලා පත් කරා. ගෞරවනීය සහෝදරනි ඊ타මත්ම සමීප පුද්ගලයා හදරත් මූසා අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන් කතරම් භයානක අවස්ථාවක් එනකොට ඒ නයිල් නැමැති මුහුද ඉදිරිපිට ඉන්නවා. ගෞරවනීය සහෝදර ෆිරාවුන් පිටපස්සෙන් එළවගෙන එනවා. ඉස්සරහා නයිල් නැමැති මුහුද ඉන්නවා. ඒ අවස්ථාවේදී කියන්නේ මොනවද? ඉන්න මහිය රබ්බී සයහදී. ඉන්න මහිය රබ්බී සයහදී. මාගේ අල්ලා මාත් එක්ක ඉන්නවා. ඔහු මට මඟ පෙන්වයි කියලා තමයි කියන්නේ. ගෞරවනීය සහෝදර නබි සල්ලල්ලාහු අලයිහි වාලිහි වසල්ලම් තුමාලන් කිව්ව මොනවාද? ඉන්නල්ලාහ මඅනා. අල්ලා අපිත් එක්ක ඉන්නවයි කියලා කිව්වා. සෑම නබිවරයෙක්ම මේ ලෝකෙට ආවේ කුමකටද? අල්ලාහත් එක්ක මිනිස්යාව සම්බන්ධ කිරීමට. අල්ලාහත් එක්ක මිනිස්යාව සම්බන්ධ කරලා අරින්නට තමයි සෑම නබිවරයෙක්ම මේ ලෝකෙට අල්ලා බිහි කරේ. දැන් නබිවරයෙක් නැහැ. අපි අවසාන මොහොතේ ඉන්නේ. අපි අවසාන උම්මතයක් හැටියට වෙලා ඉන්නේ. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, අපි මේ අවසාන කොටස මේ ලෝකේ ජීවත් වෙන්නේ. අපි අල්ලාහ්ක සුබ්හානහු වතාලා ඉදිරිපිට ගිහිල්ලා සන්තෝෂෙන් ඉන්නට ඕනේ ගෞරවනීය සහෝදරනි. සන්තෝෂෙන් වින්දණයෙන් අල්ලාහව බලන්නට ඕනේ. ඒක බලන්නට ඕනේ නම් මිනිස්සයා ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ තමන්ගේ සිත දෙන්නට ඕනේ. මිනිස්සයා ඒ තුලට පිවිසෙන්නට ප්‍රථම වශයෙන්ම මිනිස්සයා තව්බා ඉස්තිග්ෆාර නැමැති දොරටුවට එන්නට ඕනේ. තව්බා ඉස්තිග්ෆාර නැමැති දොරටුවට එන්නට ඕනේ. තව්බා ඉස්තිග්ෆාර කරන්නට ඕනේ. ඉන්නල්ලාහ යුහිබ්බුත් තව්වාබීන වයුහිබ්බුල් මුතතහ්හිරීන් अल्लाह परशुद्ध कुरान का मगिम पहली करना अल्लाह को सुबहान आला तौबा करने का अल्लाह प्रिय करना हदीस कुदसी के अल्लाह पहली करना यबन आदम लव बलगत जुनूब का अनान समा सुम गफर तुलक अल्लाह को सुबहान वाला हदीस कुदसी के अल्लाह अल्लाह को सुबहान वाला विवरणे करना अहो आदम ಗೆ ಪುತುನುವಾನನಿ ಆಸ ಉಸಪರಮಟ ಒಲ್ಲಂ ಪೌಕರ್ಲ ಆವ මේ පොළවේ තියෙන දූවිලි තරමට ඔයගොල්ලන් පව් කරලා ආවත් තුම්මස්තගෆර්තනි ගෆර්තු ලක ඔයගොල්ලන් මාළඟ පාපොච්චාරණය කරනවා නම් තව්බා කරනවා නම් අපි සියලුම පාපයන් කමා කරන්නට ලෑස්ති බලා උබාලි කිසිම ප්‍රශ්නයක් නැහැ අල්ලාහු සමද් ඔහු කිසිම දෙයක් කරෙහි අවශ්‍යතාවයක් නැති කෙනා මේ මුළු මිනිස් සංහතියම දැන් මේ කාලේ ජීවත් වෙන මේ කෝටි 770ම පැය 24 පුරාම එකතු වෙලා පව් කරත් අල්ලාහගේ ගෞරවයෙන් පොඩ්ඩක් අඩු වෙන්නේත් නැහැ. මේ කෝටි 770ම එකතු වෙලා පැය 24 පුරාම ඉබාදත් කරත් අල්ලාහගේ ගෞරවයෙන් පොඩ්ඩක් වැඩි වෙන්නේත් නැහැ. අල්ලා අල්ලා තමයි. අල්ලාහු සමත් ඔහු කිසිම දෙයක් කරේ අවශ්‍යතාවයක් නැති කෙනා. ගෞරවනීය සහෝදරනේ වැඩි හිටියනි මේ මිනිස්යා සඳහා අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දීලා තියෙනවා. මේ මිනිස්යාට යුතු ලෝකේ අල්ලාහ් සුබ්හානහු වතාලා ජීවිතේ ලබා දීලා තියෙන්නේ කුමකටද? සන්තෝෂයෙන් වින්දනයෙන් ජීවත් වෙන්න. ඒ සන්තෝෂයේ වින්දනය අපි කොහෙන්ද හොයාගන්නට ඕනේ? ලෞකික වස්තුන් වල නෙමෙයි. අල්ලාහගේ ආදරයෙන් හොයන්නට ඕනේ. අල්ලාහගේ ආදරයෙන් සන්තෝෂය හොයන්නට ඕනේ. අල්ලාහගේ ආදරයෙන් සැනසීම හොයන්නට ඕනේ. අල්ලාහගේ ආදරයෙන් වින්දනය හොයන්නට ඕනේ. එනිසා ගෞරවනීය සහෝදරනේ වැඩිහිටියනි අපි සියලු දෙනාටම අල්ලාහ් සුබ්හානහු වතාලා ජයග්‍රහණය සැලසීම මේ මුළු මිනිස් සංහතියටම අල්ලා තියලා තියෙන්නේ love of Allah solution to world අල්ලාහගේ ආදරය පමණයි. එනිසා මේක සියලු දෙනාටම ලැබෙන්නට ඕනේ කියන එක අපි ප්‍රාර්ථනා කරලා ආසා තියලා අපි උත්සාහ කරන්නට ඕනේ. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සියලු දෙනාටම අල්ලාහගේ ආදරය ලබා දීලා අල්ලාහගේ ආදරේ වින්දනාකාරී සැනසීමකට යුතු ජීවිතයක් අල්ලාහ් ගත කරන්නට දීලා ඒ සැනසීමෙන්ම අල්ලාහගේ ඉදිරිපිට ඉන්නට අල්ලාහ් සුබ්හානහු වතාලා තෞෆීක් කරත්වා වා ආඛිර දවානා වනිල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්